උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංයුපාදානස්කන්ධෝ සංඛාරුක සංඛාරුපාදානස්කන්ධෝ විඥානපාදානස්කන්ධෝ ඉමේ වච්ඡන්ති චිත්තවේ සංකිට්ඨේන සංඛාරස්කන්ධාලුක්ඛා සංකිට්ඨේ දුක්ඛ අත්‍යතාත්ථ

ප්‍රශ්නාර සත්‍ය කරගෙන ඉරු ඒ සංස්කාරය අදත්තන කරන විදිහ අතරක් ගන්නවා වෙනවා එයි මේ සුත්‍රාක්තිය පිළිබඳ අවධානයකටයි අවධානයකට අදාළ ආල්පාඩයි තුනේ ඒකට මුල දන්නේ අතන සිද්ධියේ අන්තිත්තේ සාධාරණ මේක අපි අර කිය අවස්ථා කීයක ඉදිරිපත් කරගන්න කීයද ජාති දරා යාති මරණ සෝම කර්මයේ දුක්ඛ දෝමන සුඛායාම කියන එකක්ිය සම්බන්ධ කාරණා විස්තර වෙනවට වඩා ඉතින් අතර වාසුනිකයන් අතර ඒ වගේම ධර්මයේ ගැඹුරු කොටස් සාකච්ඡා කරන අතර බොහෝ විට මාතෘකාවක් කරගන්නයි සංස්කෘතියේ පරිස්කාරාර සම්බන්ධතාවය ඒක අර වගේ සමාජගත මොනවාද ඇතිවිචාරියා දක්වන ආකාර කොටස් වලින් හඳුනාට මේ සියල්ලම පිටු කරන සංග්‍රහ කරන රූපත්ම කාර්යයන්තරාදී ආදර්ශනා තේරියේ අභීත ප්‍රකාශ සම්පූර්ණේන සංස්කාරාන සාධුතා ඉතින් අපිට අවශ්‍ය වෙලා ඉතිරෙන්නේ ගැඹුරු තමයි නමුත් මේකට සමථවිදර්ශනාට භාවනා කරන්න වශයෙන් අපි කොහොමද තේරුම් ගන්නෙ අපි තේරුම් ගන්න යුත්තේ තේරුම් ගන්නකොට මොකද අපිට වෙන්නේ ඒ කාරණා විකාරක යෝගී දේශන කරනවා විද්‍යාත්මක ජීවිතයේ මුතුන පාදකවත් තේමාවක් අපිට ඉන්නේ මේක සංස්කාරාරත් සම්දේ කියන එක සර්වඥ රහතන් වහන්සේ ඒකට උත්තරයක් දෙන්නයි සත්‍යපන්නිකා කියන උත්තරයක් දෙන ආදාහනේ මේ ප්‍රශ්න කරා. මේ මොකද යාවද පිළිසගේ උත්තර කලාවකදී ආරම්භ කරලා මේ අවස්ථාවේදී සාවස්තික ඉස්සතර බලාගෙන ඉන්නවා සුදු කරලා සංකාන්ත විසින් උත්තරදී මාත අන්තර්යයක් සමක්මානී මේ ඉදි කරගත්තට පාදාරම් පද පහන් දුකයි කියන්නේ ඒකට උනාත උත්තර අපේන සිය දීලා දුක් පාදාරම් වේදන පාදාරම් වන්දි පාදාරම් සංකාල් පාදාරම් පාදාරම් විඥාන පාදාරම් මේ කියන පරිපාදාරම් තමයි සාමාන්‍ය අනිත්‍ය සංඥා අනිත්‍ය කාය චිත්‍ර කිරීමට නිදර්ශන කර ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ එකක් වශයෙන් උපාදාන පිළිපතේ රාශියකට බහුල වෙනකොට යොමු වෙනකොට ඒක කරනවා රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ ඒක නිසා මෙතන රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් දෙක තුනකට කියනවා ඒකට කළ ගන්න. ඒ වගේම වේදනා ස්කන්ධය වේදනා උපාදානස්කන්ධ සංඥා ස්කන්ධය සංඥා උපාදානස්කන්ධ සංඛාර සංදේ සංඛාර උපාදාන සංදේ විඥාන සංදේ විඥාන සංදේ මේක අපට ඉත යොදන ප්‍රතියතකට දීගේ තේරිච්ච කාල නෙමෙයි අද තියෙන්නේ මේකෙත් අනිවාර්ය පරිණාමයක් තියෙනවා ඇත්තට මේක අපි මුළු කාලේ යන්න වේ අවසාන කාලේ ගන්න වේ ප්‍රශ්නය අවසාන කාලේ තේරුම් අරගෙන තේරුම් කරගෙන යනකොට මුල් කාලේ තමයි මේ ගැන දැනගෙන ඉඳි අපිට මේ ප්‍රශ්න කරන්නේ. ඒ සාධන භාවයට එක එක මාස්තන් වලින් මේ ධර්ම රත්න උදා ගන්නවා. ධර්මයට වැද ගන්න අපේ අතර මේ මාත්‍රිකා බොහෝම සාරවත් ධර්ම දේශනාවකට විතරක් සාකච්ඡාවක් මේ කාමේ මේ පිළිබඳව විවිධ විස්තර සාමත්ම විස්තරයි මේ රූප රූප සංගය ඊගාවට රූප උපාදාන සංගයක් වඩපත් වීම කියන එක විස්තර වශයෙන් විවිධ ඒකනාගේ දැනුම් මට්ටම් ඊවාදීම සාර්වේ විවිධ සංකල්ප දිගේ ගොඩාක් විස්තර කරනවා ඒ ඔක්කොම අපිට මේ සම්මාසක කරන්නේ නැහැ. යාදුනේ එකක් පාඩක රසවත් කොට කරකවන්නේ මට්ටමද අනිත් ඒවාත් එක්ක කලකා ගැනීම කාරණාවෙන් කරන්නේ. අපේ මූල ධර්මයන් අපි ඒකත් සංදේ කියලා සාමාන්‍ය විදිහට කරන්නේ මේ අපරාධ විද්‍යාව ඒවා සාධන සාධන කරනවා ආකාරාදී කටයුතු මේ ඉතුරු කරනවා. ඒ තවදුරටත් සතරියාක වේගෝ වාග්ය ඇති කරනවා. ආකාරය ඇති කරනවා. ඒක නිසා අපි කටයුතුක ආපෝ වේගෝ වායෝ කියනවා. ඒවා අතර පවතින ආවෝදයට අවකාශ රැකෙනවා. වේදනාවලට ගියාම අපි ඉන්නේ වේදනා සාගරයක ඉලක්කම නැහැම සතෙක් ගණන් නිදිවි අසු වෙන ඒ වේදනා කියන්නද සරලව කියනවා නම් සුඛ වේදනා දුක් වේදනා දුක් වේදනා කියලා. තවත් සමහර වෙලාවට විස්තර ප්‍රස්කාර අනුව කියනවනම් සුඛ වේදනා දුක් වේදනා කොමනත් වේදනා කොමනත් වේදනා එක්කාරේනවා පහළ කරනවා. ආයිත් මොකද මානසික කටයුතු සහ ඒ ආකටයුතු නැති කටයුතු නැත්නම් ඒ කාර්යයන් ඊගාවට සංඥාව ඒක ආකාරයට සංස්කාර කිවට පස්සේ වේදනා සංඥා කියන চৈতසික ඇර අනිකුත් ඊළඟ চৈতසිකයන් සංස්කාර ප්‍රස්තාර ඒක මේ වගේ අතුආවල සුළුමලු විස්තර කරන් වෙන්නේ මේ විකාර්ථ විඥානය කියලා අපි මෙන්න පොදුවේ හිත කියන එකයි මේ රූප මේ රූප ඡන්දය යන වෙලාවට සතර යාපෝ කියන වාරින් කියන අතර පාදක කරගෙනයි හතරයි. සතර මා භූතයන් සත්‍ය කරගෙන ඉවර උපාදාන සත්‍ය කරගෙන කතා කරනවා. වේදනා සංඥා සංස්කාර කියන කියන්නේ ස්පර්ශය ඇතිවීම පාදක කරගෙනයි වේදනාවක් හෝ හඳුනා ගැනීමක් කියන සංඥාවක් ඒව නැත්නම් සංස්කාර සම්බන්ධතාව වලින් චේතනාව හැම වෙලාවෙම පහළ වෙනවා ඊට ඉස්සෙල්ලා ඒ ඇත රූපය ඇතිවීම අමෙතනා මේ සත්‍යයක් ඇතිවීම නාසේක ගඳක් ඇවිල්ලා වැඩි වීම ජීවිත රසක් ලැබීම, කායන පහක් ලැබීම, ජීවිත පාදයේ සිටින. ඉස්සෙන් නොරව හොදාකවත් වේදනාවක්, ප්‍රඥාවක්, සංස්කාරයක් තමයි. අවධානයෙන් තාවුන විචාරයේ ඥාන දුක කරගෙන කරගෙන කරා. ඉතින් මේ තාක්‍රමාණය අපසානාදී මේ උපාදාන සත්‍යයක් නැති සාමාන්‍ය සංස්කාරයක් විදිහට. ඒක තමයි වේදනාවක් ඊගාවට ඒක පාදාන බවටපත් ඇති සාමත් විචිත්‍රයි ඒක ඇත්තට විචිත්‍රයි කියනවනම් සාමාන්‍ය සාමාන්‍ය පාඥාණී අධිශේක ලකුණු නැති ඉතිවදෙනෙක් අභීතවලට ඒක තත්ත්වෙන්න පුළුවන් දැනගන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන මේ අභීතවාද කරා. දුෝතයක් නිසා ඒ උපාදාන භාවය ඇති වේදනාව ඇති වෙනකොටම මේ වේදනාවේ සැපට අල්ලාගෙන දුකට අයින් කරන්න අපි ප්‍රයත්න කරන හැටි සංඥාව වෙනකොටම විපල්ලාස්කක් නොවි සංඥාව කිසිම බවක් ගන්න පුළුවන් කියන හැඟීම හෝ විකාර සංස්කාර අපිට ඒ දකින්න ආන ඉදින මොනම දෙයක් අතවත් චේතනා පහර කරගන්න නැතුව සම්පූර්ණ සතියකින් සංගදන්නේ සිද්ධ පුළුවන් මේ කියන ගතිය. ඒ වගේම විඥානයේ වගේ ඒවා වෙන්කර බලන්නේ නැතුව යල්ලම කරක්යක් වශයෙන් බලන්න පුළුවන් ශක්තිය මනුස්සයාට උරුමයක් යාගේ ඒ කුටි ශක්තියක් කියන එක මේ කර්මයේ වාක්‍යයක් තමයි පාස්කම් කියන්නේ නැත්නම් ඈම ආගමකම කිසිදු මේ කතාකාරයෙක් කියලා බැඳිලි නැත්නම් දෙවියන් වහන්සේ ක්‍රියාස්තාවෝ මේ ආදරය, වක්තිය, ගෞරවය ඇති කරගත්තේ ගුරු පොවල් පිළිබඳව මේ රුක්මන ගතිය අවදාකත් ඔබලට දැනගන්නත් බෑ, ඒක ඉක්මවන්නත් බෑ. වේදනාවල මේ වේදනා තුනක් තියෙනවා ඒ පිටස් කරව ඉඳගෙන ඉන්න. බාහිර වේදනාවක් නැත්නම් ඒක පරතෝ සංකල්පයෙන් වූ වේදනා බලන්න පුළුවන් සත්‍ය ඔබලා නැහැ කියන යහපත් වේදන තමයි මේ කතාවයි මේ කතා කරන්න බෑ. ඊගාද සංඥාව ගත්තාම එන්න දෙයක් මේ විපල්ලාසයෙන් නිමයි. සත්‍යය විපල්ලාසයෙන් කර සුත සංඥාව කියනවා කියලා මේ සංඥා ලෝකයෙන් ගන්න අත්‍යන්ත සංකප්පිය දක්වන්න බෑ කියන පදම තිබෙනවා කියන්නේ ඒ ආගම. ඒ ආගමක සංස්කාර කියලා කියන්නේ මොනදේ ආවක් ඒකට ප්‍රතික්‍රියා කරන ගැටේ. ඒවට හැදෙන්න හදන ගැතිය. ඒව හදන්න හදන ගැතිය. ඒව මතක් කරන්න හදන ගැතිය මිනිස්යා අදහන. ඒ නැතුව මිනිස්යාට ඒක භාවනාවෙන් බලන්න පුළුවන් ගැතියක් තියෙනවනම් ඒකේ අනිත් සෑම කෙනාට කිව්වේ මේ කියන දේවල් පිළිබඳව සත්සංගතාවය බලන්න. ඒක දෙවියන් දෙකට සාම තමයි දෝෂය. ක්‍රියාවක් කරනවා. ඒ කොම්පියුටර් එකකට දෙන ප්‍රතික්‍රියා කරන්නේ ඒක පිළිබඳව බෞද්ධ ක්‍රියාවට සුකරක් ගන්නවා. ඒ තාවකාලික විදිහට දැන් මේක කුලියක් කරාගෙන අපිට තියාගෙන විද්‍යුත්පත් දෙක අතර කරලා ගන්න ලොකු ආගයක් අත්කාරයක් කරනවා වගේ ඒ වගේ තමයි ලංකාවේ රෝදයක් කරනවා. ඒකට මේ ගොල් වෙන ගැටිය දෙවියන් වහන්සේදී කරනවා. බලාපොරොත්තු නැගලෝ වේදනා ලෝකේ නිසයි මට මේ ඒක දුක් ඇති වෙන්නේ දුක් කරදර ඇති වෙන්නේ කියලා දැනගැනීම අයිතියක් හෝ පුළුවන් කරක් නැත්තේ නෑ කියන තරමටම ඒව බලේ ඒක ඉපාගේ අකලයි කොයි එකකත් ඉම සත්‍යතාවයක් තමන්ගේ ප්‍රතිපත්තික ක්‍රියාත්මක වෙලා මේ මත් වෙන ගතියෙන් ගෙන් වෙන්න පුළුවන්. එතෙන් සිය සමාධි ප්‍රඥාව ගන්න පුළුවන්. එතකොට ඔබ අර හැරකට ආන්න. ඒක පිළිබඳව ඔබේ ඇත්තට දැනගන්න. ඒක ඉස්සර ආරම්භන පුතේ කාලේ කියනවා. ඒක තරකලකාරී කියන්නාන්ගේ ලක්ෂණ මේ දුකේ ඉන්නා වූ මේ දෙයන්නාන්ගේ වහලුද ආපි ජනතාව ඒක උපාදානයේ ජීවිතයයි උපාදානෙ වෙන ඇති දැනගන්න ඕ උපාදානෙ ගැලවීමක් එක්ක දෙවෙනි ආකාරවලට යටතේදී ඔබ කියන්නේ කියන අතලිකම මේ වගේ ප්‍රවණිඥාන්ත විඥානය දැනගන්න හැකියාව එන්නත් මේ ඉකේ කියන මේ සෑම දෙයක්ම කඩ කඩ වෙන් කර කර බලන ගැතිය ඉතින් මේක ටිකක් ටිකක් කියන විදිහට වෙන් වෙන් කර කර බලන ගැතිය ඉතින් මේක තියෙනවා අවබෝධකම දෙන්න එන්නත් අපිට පහළ වෙන්නේ උපාදානයක් ඇති කරගෙන ඉන්නේ කියන අවබෝධකම දෙන්න මේ සාමය පාස්නාන දීපේට ඒ පාලාන ස්වරූපෙන් තොරව විපදියා දැක්කම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ස්වරූපෙන් සම්බන්ධ කරගන්න ඒකා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් මේ එක එකක් මේ උපාදාන හැදෙන හැදෙන්නේ විස්තර කරන්න නම් ඒක නැති සාමාන්‍ය සෞඛ්‍යතාවදී ඒකට සෞඛ්‍ය ඥානයේදී අවබෝධය දෙලවර කරනවා. සර්වඥාන්ත දේවා පිළිබඳව සංකා ප්‍රත්‍යක්ෂ ඥානය නොලැබුණාද ඒ තාකල් වෙනවා කවදාහක් මේක පිළිබඳව නැහැ. ඒක තමයි ධර්මකථා පාඩම් දෙකක් කරන්නේ යම්තාක් මට මේ ධර්ම පිළිබඳව මේ සිතන්වත් යන සංවාදයක් ආවොත් නැද ඒ තාක්කල් මම සදාගම් යම් කාලයක මට මේ දෙය පැහැදිලි කරගන්නවා නම් එදා මම මේක මේ ලක්ෂණ කතාවක් කියනවා කියලා මම බලව 18ක් පස්සල අත්තරී කියන්නේ මොනවා දෙයක් නැකලේ ඒ මහා බලවතුන අදාළ දීපිකත්වයට අදාළ මුමාකාර ඒක තමයි කරපු දුක නෙවෙයි ඒක මේ එක එකක් ස්කන්ධයක් එක එකක් පාදාන ස්කන්ධයක් වඩපත් වෙනවා අපි මේ හැදෙන්න තමයි අපි තේරුම් ගන්න පුළුවන් පාදාන ධාතු හතරක් තියෙනවා. ආන සුපාදාත, ඊගාද පිටි පාදා, ඊළඟ පාදා, අත්වාද පාදා කියලා හතරක්. මේ රූපයක් පුරුෂයෙකුට කියන්නේ නැත්නම් ක්‍රියාවක් දුරුකම් කරනවා. ඥානක් නැහැ. ඉස්සරහටනේ දකිනකොටම ආගේ වශයෙන් අල්ලම දා ගන්නවා. මේක පිළිබඳව මේ රාගය හෝ කීනය හෝ කාමය හෝ පාපය. මේ පාලනීයම මේක මනුස්ස සාපේක්ෂ ප්‍රශ්නේ ඈම කටකට නම් සිදු වෙන දෙයක්. අනෙක් ඈම සතෙකුට වඩා මිනිස්යාට ඉන්නත් තමයි මට ආමයන් පාල්වා කියන දැනගන්න කටකටි. අනිත් පැත්තේ ආමදාගත් මට මේ මනාප දෙයනිය කමනීය ආනීය සත්‍යයකට මට කාමයේ පහළ වුණා කියලා. මේ අවස්ථාවේදී මතක් වෙන දැනගැනීමේ සත්‍යයක්. ඒක නම් සත්‍යයක්. ඒ නිසා අපි අන්ත ඒකාන්තයේම ප්‍රේමනාග අපේ ආන්දිය දේවියක් වස්තුවකට අනේ පහළ වීමේ ඇති යෝජයක් නැහැ ලෝකදීන ආත්මයලා පිළිගන්නවට තමයි. නමුත් මනුස්සත්ව භාවයේ ඉතිරේලාදයක් කියලා. වැඩ දැන් කාම උපදනා කියලා දැනගැනීමේ සත්‍යතර කාමයේ පන්ත උපදෙස් අනිත් පැත්තෙන් මෙන්න මෙන්න මෙන්න කියනවා ඒක දඩ ගන්න පුළුවන් කියන දේ ගන්න එක තමයි සත්‍යයනේ ඒක කියනවා ඒකට නෑ ඒක කරන්න බෑ කියලා කියනවා ඒක විද්‍යාත්මක විද්‍යාත්මකද අනිවා වෙනවා දෙන්නේ මම ඉස්සරහට ඒකේ දැනගන්න පුළුවන්කමක් තියෙනවා වැඩ ගන්න පුළුවන් කරත් කිසිමයි පරිවර්තන අපිට ඒකත් පිළිගන්න නැතුව සාමාන්‍ය කාමයේ ගැනීමක් කියලා. ඒක අපිට කරන්න බැහැ ඒ කාමයේ අධිස්ථාන ඒ කාමයේ ප්‍රතිභාව භාවයටපත් වෙනවා. ඒක ඒක අපිට කියන්න කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මත්තකට මේ කාමයේ ඉතර කරගෙන ඉලියන් කරන ඉස්සරකට ගන්න එක කියන්නේ ඒක නිසා කාම උපාදානයක් කියලා දෙයක් ඒකේ කලකින බව මේ කාම උපාදානය කියන සංකල්පය මිනිස්ස අද කාමයේ ඇතුළත නැතිද විකමයේ වශයෙන් සිතාමේ වශයෙන් සත්‍යයක් කරන්නේ දැක ගන්න පුළුවන්. මිනිස්යා රූපයට අද ගන්න රූපේ විකේ වැඩි ආකාරයක් දැක්කරවන්න අලු රූපේ පිළිබඳව ලෝකයට ඇති කරන්නා වූ කාමයේ නැමැති මායාකාරී ස්වභාවය. ඒ කාමයේ අතුනට පස්සේ සම්පූර්ණ ඒක දැයින අතුනේ සාධාරණ කියන ඊගාව තමයි ඒ වාගේ කිච්චක් කියලා. දෘෂ්ටි. ඒ දෘෂ්ටි වශයෙන් අර වගේ ප්‍රේමීය කාමීය වස්තුකට ඇදගෙන ගන්නවා වගේම ස්ථානයේ ඕබිනාදයක් ගන්නවා වහාම ගැටෙන ඉතන තත්ත්වයක් ඇති වෙන්නේ දෘෂ්ටි ගන්නවා. ඒක නිසා කොහොමදක්වත් තේන්නේ අදට තමයි. කැඩෙන දීවිදි හේනල්ලක් කතා කිව්වා වගේ ඔක්කොම හොඳ කරත් මේ නවත්ක පිටකට මේ දෘෂ්ටිය අයින් වෙන තාකල් මේක තේරෙන්න ආරම්භ මේ වගේ තමයි මෙදිටිය කරන ආදර රජ මාලිගාව පැහැදිලි කරනවා තමයි ප්‍රේමනාට දෙනක ඔක්කොම වැඩයක් කිව්වා ඒක දෙන්න හරියට. ඊයර මේ දෘෂ්ටිය දෙන්නේ කල්ලාට කරනවා. ඒ ආගම තමයි සීලබ දුක සීලබ්බත උපාදාන කියලා ගන්න තියෙනවා. මේ ලෝකයේ සිිතේ තියෙන සිත් ආගමනේ කරන ලගේ ඒ කලිත සුත්‍ය කලිත සීල සුත ප්‍රතිපදා යාත්‍රාකට. අතේක ප්‍රතිචාර දැටි අපිට කාණ්ඩයකට ගැටුණාට ඒ ඊවන් නොලැබුණ සිල් සුතයම සමාන දෙයක් කියලා දෙනවා. ඒක අනික් පැත්තට වෙනස්කම් සියක් දොස් කියනවා. තමයි මේ විශාල වේදන සත්‍යෙ උපාදානවලදී ඊළඟට කරනවා කියන පරාණාත උපාදානවල වැඩේ. ඊළඟ උතන මේක හේතෙන් කරගත්ත විරක් වගේ දෙයක්. ඊළඟ උතන කරගන්නේ දැන් සමාධිය ඇති කරගන්නයි සමාධිය ඇති කරගන්නේ ප්‍රඥා ඇති කරගන්නයි නමුත් මේ සීලේ දැඩිතර ගැනීම නිසා ඊයත්ට සමාධිය සංකල්ප බාධාවක් ස්වරූපයක සීලේ දැඩිතර ගැනීම නිසා සීල සුතරයෙන් සමාදන් සීල ඒකකට ප්‍රාදානය කරනවා එතකොට කියනවා මේ නෑතක මේ අවුලුත් ඇතිවෙනා වූ සුදු දෙකේ තුනේ ඒ ඉස්තර දෙකේ දාන සීල භාවය. දාන සීල නම් දැන් තමයි ඔය භාවනා නම් කියලා කියන්නේ ඉතල විශ්වයේ දාන සීලකෙන් කාර්මිකා පුරමින් ගිහිලා වෛද්‍ය සුජානනාත දක්වා ඉඳ ඒ ජීවිතයේදීම රූප උපාදානයේ ඒකත් අපි රූප උපාදාන සම්බන්ධ කරන්නේ අපිට පුළුවන් කාර්මිකා පුරමින් දාන සීල කරන්න. ඒ වගේම මේ වේදනාව පාදාන ගන්නවා පාදාන ඉවරෙන් හදන්න බෑ. කියලා දැනගෙන ඉස්සරහට දුක් දකලාවක් කරන දකින්නදී පාරමිතා පුරුදු කියලාම භාවනාවකින්නේ ඒ කාණ පිළිදි. නමුත් මේ සීලය මෙලොවතේ සලාධිකයි ඒ දනාදී මෙලොවකින් සත්‍යාවකට ඒ සත්‍යාවකෝවතුන් මාර්ගපරිණතයි කියලා මේ සීලේ ප්‍රයෝගිනේ බලකලා උපයෝගීතාවයට බලකට ඉස්සරහට ඒ මෙලොවදී මුලින්ම බලන්න පුළුවන් මෙලොවදී හොයන්නේ කියලා කිසි දැනෙන්නේ පස්සේ ආවොත් එය එහෙම නැත්නම් සීලෙන්නේ අපේ මේ සාසන පව මතු නිවන් දකින්න අදහස. මතු නිවනට ආකාරයට දකින්න අදහස. අපේ ඉන්නේ සාමාන්‍යත්ව ඇති ඉස්සක්තිය සීලෙ කියන්නේ. එතකොට දැක ගන්න පුළුවන් අද දෙන්නට වඩා සීලෙකට කරුණාදානයේ කියන ආදී ඒ නිසා සීලකට උපාදාන කියලා උපදෙස් කොට අල්ලගෙන ඉන්න එක සිදුයි. ඊට අනුව අත්වාද උපාදාන ඒකට නිදේ සක්කායිකව අන්දිවල නිදේ ඈම දෙයක් පස්සේ කරන්නේ මම ප්‍රතිපෝණි කරගන්න. ඊට කියන්නේ මානිය නිදේ. ඒක බලන්න ගත්තොත් එනදාම ඒ සක්කායික කියන කතාව කරලා අපි මේ කරන ප්‍රාඥාවෙන් තමයි ඇර සහතන් වහන්සේට මේ දෝෂේ දිනා බලන්න අපිට ලබා ගන්නවා. අපේ විද්‍යාවට දැක්ක සාපි පිටපත් බලපත් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේ රූපයක් නැත්නම් රූපස්පස්ය රූප උපාදාන සංකප්පයකට පස්සෙකට මේ උපාදාන හතරේ කොයි එකට හරි අපි යන්නේ. ඊගාවට වේදනාවක් විඳිනකොට මේ භාවනා පිළිවෙත පුරුවක් පුරුකයක් නැති, ගණන් කාලා නැති, සමාන වශයෙන් වෙනම සාකච්ඡා කළා නැති ඕනම කෙනෙකුට මේ වේදනාවට මේ හේ උපාදාන කයින් එක කවුරුත් ඊගාවට යමක් පිළිබඳ හැදීම සංඥාවක් ඒක තමයි එතකොට ඒ සිද්ධියේදී ඒ කන රූපේ පිළිබඳව තාපේ පිළිබඳව සංඥාවක් පහළ වෙනවා ඒ සංඥාවේ ආදී මේක අතරින් එකට අවුයි ඒ වුණා නම් ඒ පුදුලයට ඒක පුදුලෙට කියන්නේ නැත්නම් ඒ වගේ තමයි සංස්කාර කියන්නේ අපිට ඉන්නේ ඉතිරිපත් කරන සෑම දෙයක් අපි හදගන්නවා. අපි හදක් කරනවා. අපි මේ ඇති තාලෙන් දැන් මේක පිළියම් කරන්නේ. අදාළ වැඩ කරන්න ඕන ගාන ඕන මදින් ඕන රවුම් කරන්න ඕන. ආනේ දේවල් කරන හැම වෙලාවකම අපි කරන්නේ අපේ කාම සාදා. ආ රාජ්‍යන කාලෙට විවාගෙන දීප්ති උපාදායන වාස්මින කායක ඊළඟට උපාදාන උපාදානයට පරිගත ගන්න කරපගන්න ඕන කාලෙට අත්වාද උපාදානයට කරනවා. ඒක දෙන්නේ එකම දෙයක් පිළියන්න ගත්තොත් ඥානයක් වගේ. ඉන්නවා දුක ඕනම දුන්නොත් සමාන ඉඳලා දෙනට සමාන විදිහලයක් ඒ එක එකනා ඒ ඉති වැඩ ගන්න හැටි ඒක වැඩ ගන්න හැටි එකක් තමයි සීලා දුක්ඛ මේ ලෝකේ ආදී ජීවිතයක් නම් ඒ කාලේ තේරුවා කියලා. ඊට පස්සේ හැම කෙනා විතරයි වෙනස් කරාට පස්සේ මම ඒක තමයි මගේ තමයි රැකෙන්නේ. මගේ ඒක තමයි මේ හොඳම ප්‍රේතදී කියලා ඉස්සර ඉඳලා කරන්නේ. ඒකද හේතුව මොනම දෙයක් අතීත කාලේ අපිට ඒ කාර්යය කරන්නේ. මේ වැඩ ගැටීම තමයි අපිට දෙන්නේ. භයානකම රෝග රාජ්‍යය කියලා කියන්නේ ඉන්නවා කියන්නේ ඒක කරන්න බැරි රෝග සංස්කාර කරන්නේ දේශනා කරන්නේ. මේ චේතනාවට හේතුනේ කාම සිත්ති සීලකට ඒ ආගම තමයි විඥානය ගත්තහම මොකදනම් එතනම මගේ දැක්ම මගේ දර්ශනය කියනද මගේ දක්ෂ මගේ දර්ශනේ එච්චේ එච්චේ විදිහට විකසන බවටපත් වෙනවා. ඊට මට වැඩි උපස් වෙන කෙනා ළඟට මම දැන් යනවා ආදී වශයෙන් අපි හැම අපේ දෘෂ්ටි ක්‍රමයක් මේ නීති උපාදාන කරනකාර අපි ඒක ඒකයි කරනවා. මේක තමයි පිට කාල වෙච්ච එනවාට රූපේ වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් දුකක් නැහැ. කිව්වා ඒක අන්ත දේවල් ඒක බාහිර ලක්ෂණ කියන. නමුත් ඒක මේ අත්වාද කාම පිච්ච ඊලකතාදී නිපාදානිකින් දාඩකට පස්සෙ අපි අර තෝලක කාර්යය වගේ කරා. තෝලක වගේ හැරෙන හිඳක් කියනවා. නමුත් කියන අතිසත්කම අතද අතේන මේ වස්තු ගන්න හැරෙන කර්ම කර්ම ගන්න හැරෙන කර්ම කර්ම ගන්නවට හැරෙන ඔන්න නළුව ගන්න ඇල්ලුවට පස්සේ එතන බලන්නේ ලෝක ඉවලෙකට මේක දෙකක් ගන්නවා. මේ වගේ මේ නාටකාරින් සම්බන්ධ වෙච්ච ඉස්සරහ තමයි මේ දැකලා ගන්න ඕක පාවිච්චි කරන දෙන්නේ මේ සීලක් කියන උරුමකෝම ගත්තාම සීලව ඒකට අතලා අත්‍යවශ්‍ය උරුමකෝම ඇතුලේ ලොඳ කියන එක ඇඟිල්ල දාලා හුරනවා. උගල අවුරක් කරගෙන ගන්න කියවන්නේ අවුල් කරපුවාම අපට අර ඉතින් ගන්න. සාම්ප්‍රදායික දෙවිගය. ඊට පස්සේ ඇතුලේ ලොඩ අවුල් දෙකක් තියෙන ගන්න බෑ. නමුත් කවුරුත් දායකක් මේ ලොඩ අවුල් අතහැරලා අතනකට කෙලික් කරලා ගත්තොත් තේරෙන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඒ නිසා මේ මුල අටවලා තියෙන මනුස්සයද අර දුරුම කෝඩෙට දැක්ක දෙනවා. ඉතින් කියන්නේ අපට ආරෝහණය ඒක ඉතාම ධර්ම වල ඔය ඉඳලා ධර්ම ලාටුවක් ආවා. ඒ හදිස්සියට ගොඩිය එනකොට ඔය අපලයක් වෙච්චාම ඉතින් කියන එකට ඉබලන මත අගොඩ වෙච්චාම අල්ලන අල්ලන කරා වුණා. ඒ නිසා මේ ගොඩියට දුරක් ආවා. ඒ වගේ පොදු වෙන්නේ ඉතින් ඒක ඇලෙනවා කියන්නේ මොකද නමුත් ඒක වස්තුවට බාධාවක් වෙනවා නමුත් මේකල අල්ලන අල්ලන කරන අල්ලන කොට කරනවා ඉන්දියාවේ ඕනේ ඇලෙනවා ඒක අදාළ ළමයි වයින් කෝ වාගේ ඕනේ මොකක්ද කියලා ගන්නවා වාගේ ඒ වගේ මේ ඇලෙන සුළු ගැටිය ඒක මොකද ස්වභාවය අපි දාගත්තට පස්සේ තමයි අපි සංස්කාරවල වැඩෙන තරක් මේක කවදාකවත් මේ ජීවිතය අතුරේ මේ සංස්කාරයෙන් කරන්නේ නැහැ. ඔබට ඉතාමත්ම සංවේදනීය දැනෙන සර්වඥාකීගේ කුප්ප දර්ශනයකට කියලා උන්වහන්සේ මතක් කළා මෙතන තියෙනවා ලොකු මෙතන තියෙනවා ලොකු ප්‍රවිෂ්ඨය. මේක තියෙනවා ලොකු ප්‍රවිෂ්ඨය. මෙන්න මේකට අවබෝධ වෙන්න නම් අයෝනිසමස්කාරය අතහැරලා යෝනිසමස්කාරයෙන් මේ දෙලේ හට ගන්නා තරට මූලයේද අපේ මනස්කාරකම රූපයක් දක්නකොට මේ රූපයේ ස්වභාවය හෝ අප්‍රත්‍යක්ෂය හෝ විඥාන විඥාන හෝ බැලින් වෙනුවට දක්ින බව දක්ින බවට එතකොට මුළු ලෝකෙම උගන්වලා තියෙන්නේ වහාම මේ රූපේ රස විඳින්නයි කියන්නේ. මේ රූපේ කියන කාමනීය බව, ප්‍රේමනීය බව, දර්ශනීය බව දැකගත්තේ නැත්නම් එතකොට ඔය දැකපු ඇත්ත එක. කරන්නේ ඒ ලක්ෂණ බව. ඇදී රූප දැකීමේ චන්තරේ කියන අපකට දැක රූප විලාවක් තිබෙනවා. කාණ්ඩ වාක්‍යයක් කියනවා ගත්තත් අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ කල්තරියාමකට කරලා ඒ සත්‍ය රසයේ වැටිලා එහිම භාවි භාවි වැඩ කරගන්න. කියන තේරෙනවා උත්තමෝයකට ඇතරෙන්න. මේ සර්වඥාන් වෙනවා කරේකොත් ඉතර කක්කලුනාදයක් උනත් අත්හදලා. මේ දැන් පස්සේ කණින් මම මේ අවුලයි නැත්නම් කන කක්ක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අහන බව දැනගන්න කියන්න මෙන්න මේ උපාදාන කරගන්න පිළිබඳව මුල් මුල්ම දර්ශන මුල් මුල්ම ආදාය තමයි අත්‍යකින් ලබා ගන්න පුළුවන්. ඊගාවන මාසයේදී ගඳ සුවඳ, ජීවිත රසයක්, කායත මනසක් වගේ හැම වෙලාවෙදීම ඒ ඒ ద్వාර පිළිබඳව එළඹ සිටිනවා. ආරම්භණය පිළිබඳව සම්ප්‍රත්‍යයක් හොයන ගැතිය නෙවෙයි. ආරම්භණය පිළිබඳව ව්‍යංජන අනුව්‍යංජන හොයන ගැතිය නෙවෙයි. රස විඳින නෙවෙයි. ඒ රස විඳින එක තමයි ඔය කාම උපාදාන, විස්ස උපාදාන ආදී උපාදාන භාවේ. විපල්ලාස පහළ වේ. මේ වෙනුවට මේ ద్వාරයට හිත යොදන්න පුළුවන් නම් ඒ විදිහට කවදාකවත් නැතුව ඇහැ කියන රූපය දැක ගන්නවා. ඒ කවදාකවත් ස්ථානකට ගන්නවා. ඇහැට කවදාකවත් දැක ගන්නවා. කනට කවදාකවත් කන අහන්න බෑ. ඉවට දිවේ රසයක් නැහැ. නාසයට නාසයේ සුවඳක් නැහැ. කයට කය වශයෙන් පහසක් නැහැ. බොහෝ විචේ මේ මේ මේ කාර්යයෙන් ගතිය මතක් කරලා තියෙන ලෝකේ තියෙන හොඳම කඩුව ගත්තොත් ඒ කඩුවට බෑ තමන්ගේ තමන්ම කතා කරන්න. ලෝකේ තියෙන සාධම දේ තමයි කියවන්නේ දියමන්තිර බැදියමන් කතා. දියමන්තිර කියන ඕනම දෙයක් කතා. අපි අත කතා කතා කරලා ඇඟිලි පිටට බෑ ඇඟිලි පිටා ගන්න. ඒකට වෙන ඇඟිලි පිටා. ඒක පිළිබඳව ස්පර්ශය, ඒක පිළිබඳව සංඥාවේ යන්නේ කුඩු ගන්නට. මේ ගන්න මොකක්ද කරන්නේ? මේක ඇඟිලි ඉගෙන ගන්න. ඒක කාර්යයක් ඇත්තේ හැප්පෙන වෙලාවදී හැප්පෙන එකේ වගතුන් බලන්න. ඊවත් අපි ඇඟිලි උදාහරණ කරනවා. ඊයරතේ තුල ඒ මොය තුල ඒ ආදාර තුල ඒ ගැටි තුල මේ උපාදාන සම්බන්ධය කරනවා. ඒ කාමතර කප්පලකේ තියෙන කරලා මේක මේ ආනාපානයේ අපතල නිවාසයක් කරලා තරුණ ව්‍යාපාරකයේදී පිළිතද ප්‍රකාශ කිරීම කියන්නේ නැති වෙනවා නම් ඒක ඉතාමත් සාධාරණයි. ඒ කාර්යයන්මදී මේක Taman වශයෙන් භාවනා කරලා භාවනා සම්පූර්ණ කරලා සුදුසුම අත්දැකලා. එයාට කණිවිඩේ කියන්නේ ඒ පළවෙනිම සංඥා කොටන්නේ ස්වාමීන් වහන්සේ යම් ආකාරයක පිළිවාට ප්‍රකාශ කළාද යම් කිසි සම්පේ ධර්මයන් සංයෝගයෙන් කියන ඔස්සේ ප්‍රති ඇති වෙන සෑම ධර්මයක් ප්‍රමාණය කළා කියලා මේ ධර්මයේ අවබෝධ කරගන්නවා. මෙන්න මේ ධර්මාරාමක අපි අපිට මේ දී ගැටලු ලබා ගන්න පුළුවන් බෑ. අපි අද බුදුරුණන් පහේ ලබෝම කල්පනා ගුරුන් වගේ අනුන්ට බණ කියන්නයි ගුරු වගේ අනුන්ට රඟපාන්නයි කොච්චර දෝකයි. නමුත් අපේ අතන මේ මඤ්ඤා පොඩ්ඩක් අහන්නේ තාම ප්‍රකාශ කරලා නැහැ. සම්බන්ධ නිරෝධය. සංකෘති නම් දේ නම් සම්බන්ධ නිරෝධය. ඒක අපි ගන්න කට පවත්වන ඒක පාක්ෂික පාක්ෂිකව කොච්චර දෝකල් පවත්ලා දිනවද කොච්චර දෝකල් අපි සංඥා පොත්ලා. අපිට අවශ්‍ය වෙන ඇතුළත මේ සංඛාදානෝ දත්තේ පාඩම. රූප බලනකොට ඒ බලන වැඩි නැත්නම් ద్వාරයේ හිත යන්න ඕනේ ආරම්භයේදී කරපු යනකට ඇඟිලේම බලනකොට අපි ඇඟිල්ල අවබෝධ කරගැනීමේ ශක්තියක් සූරිසුවක් අල්ලනකොට දෙකී ලකලනකොට ගණදයක් අල්ලනකොට නැති වෙනකොට අපි මේ දේ අල්ලන අරමුණේ කටි ලක්ෂණ පරීක්ෂා කිරීම නම් සහජ ආදීන් ලබන දින මොකද මේ යටාම් වෙන්නේ දෙකක් කරනවා බොහෝ කුමියට ගෝවෙන් ළඟ සහජාතයක් වශයෙන් නෝ බොහෝ කුමියට ආපද කරන්නේ. අවුරුදු ජීවිත ගැන දැනුන්නේ කියලා කියන්නත් බෑ. අනිත් වගේ තමයි ඇඟිල්ල ගැහුවට කමන්නේ කොයි එකකටවත් තමයි ඇඟිල්ල ගැන කරන්නේ. ඒක දුකහන දෙය පිළිබඳව කලකන්නේ කිය ඉතිවිතර ආ අස්පාදානස්කන්ධ දුක්ඛා අපේ මිනිසා අතර කවදාකවත් ගැටීමක් ඉතරව තව කෙනෙක්ගේ ධර්මස්වාගෙන් පුළුවන් නිවන් දකින්න බැහැ. ඒක දිව ඉවවතේ කල්පනා ඒ වගේ මේ යාන්ත්‍රණේ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක ස්පර්ශය අවශ්‍යයි. වේදනා සංඥා සංකාර ක්‍රියාත්මක වෙන්නේ ස්පර්ශය පදනම් කරගන්නයි. ගැටීමක් අවශ්‍යමයි. මේ ගැටීමේදී අපි යොමු සමස්කාරයේ යොමු වෙන්නේ ද්වාරයේ. අයොමු සමස්කාරයේ යොමු වෙන්නේ ద్వාර ආරම්භක සාධිකයන් කෙනෙමි තුනේ වෙනසක් තියෙනවා. ඒකෝන් තමයි මේ උපාදාන ස්කන්ධ පහළ වෙන්නේ. මේ සම්බන්ධයෙන් මම කලින් කියන පාඩම් කතා කියනවා. එනමුත් කතා දෙකක් වෙනස්කම් සතුලිත කර කතාවක් කියලා ස්වාස් වේලාවට අත්තර වෙන තුලයි ඒකත් අර ඉතර මනමාලා පුරුදු වෙලා. සංකීර්ණ පායි දරුවචනාන්තර මාළුක සුත්ත ස්වාමීන් වහන්සේ අපි ලාවට ඒ ස්වාමීන් වහන්සේ මොන කතාවක් කළා සබසමත අදහගෙන කතා කරන ස්වාමීන් වහන්සේට කීටි උමතානක් දෙක ඉතින් සර්වඥාන්සේ දැන ගන්නවා මෙයා කිසික ලබන්නේ නැතුව ඉතිහාසයක් හදන්න නැතුව මේ කරස් දෙන්නා කරන බැරි නිසා පොඩි ප්‍රශ්නෝත්තර මාලාවකට මේ යොමු කරනවා පූර්ව සුජානා යනවා පංචමඤ්ඤ තුමාට අවුරුදු දෙකයි යම් චක්කු විඤ්ඤා රූපා අදිත්‍යා අදිත්‍ය රූපා නපස්සති නච්ච හෝති නච්ච හොන්සක් කන්ද දීපයක් කියනවා මොකද පිළිලා නැහැ ඉස්සර වෙලක් නැහැ ඔබ දැන් ටික බලන්න ඉස්සර බලයි කියලා ඉස්සර වෙන්නේ අන්නේ වෙන්නේ ඇති පෙන්වලා තියෙනවා. මෙතන හරුවත් කරනවා කියන්නේ නැස්ත්‍යා කරන එක. කොහොමද මාළික පිටු උඹට රූපයක් දැක්කෙත් නෑ, දැකලත් නෑ, දකින්නෙත් නෙවෙයි, දකින්න වෙන්නේ නැහැ. එහෙම දෙයක රාග ප්‍රේම වේ මේ ඡන්ද රාග ප්‍රේම ඇති වෙයිද? මාළික පිටු ආනන්දන්නේ නෑ. ඒක පරිස්සමට අනුමත කරනවා. එහෙම නම් අපිට ගන්න දෙන්නේ රාග ප්‍රේම ඡන්දේ පහළ වෙන්නේ එක්ක දැකලා දිනන නැත්නම් දකින්න ඉන්න නැත්නම් මත්තර දකින්න ඉන්න. ඔන්න කරනමයි උපාදාන වෙන්නේ. ඒක නිසා අපි දැකපු නැති රූප විදේ පෙර දැකලා නැති රූප විදේ දැන් බලමින් නැති රූප විදේ මත්තර දකින්න වෙයි කියලා හිතන රූප විදේ අපි නිවන් දැකලා අපිට ඒක භාවනා කරන්න දෙයක් නැහැ ඒක අපි නිත්‍යයි. මොන තරම් වාස්තාවක් අපි ලෝකේ ලෝකේ සාම පොල් කොටක් නම් දකින්නේ ඒ තරමට නිවනට කියනවා. මේ බොහොම වැදගත් වචන දෙකක් තියෙනවා දකින්නේ බලනවා. දැක්කේ නැහැ දැකලක් නැහැ බලනවා බලන්නේ උනේ බලන්න වෙන්නේ. උනේ හතර පිළිබඳව කිසිම කෙනෙක් කාරණා කරන්න ඕනේ නෑ. මොකද ඒක පිළිබඳව උපාදාන බාල වෙන්නේ මේ කාම උපාදාන, විච්ඡ උපාදාන, සුදුසු උපාදාන උපාදාන අත්වාදී බව. ඒ නිසා ඒක පිළිබඳව නිවන් දැක කලින් කරන්නේ. මොකද අපි ඒක ඉවරම නිප්ලේ. මේ විදිහට හරවචනාදී අහනවා අත්පිට මතවා. අහලත් නැහැ, ඇහිලත් නැහැ, දැනට අහන්නේ නැහැ. මත්තර අහන්න වෙන්නේ නැහැ. මේක පිළිබඳව සම්‍යක් කාර්යයක් වෙන්නේ නැහැ. චිත්ත සුත්තමිත මුදේ වශයෙන් අරගන්නකොට නාසයේද දිවට පහකට ලැබෙන දේවල් පිළිබඳව එක එකක් වශයෙන් අහනවා ඒවා සකර්මක වෙලක් නැහැ සකර්ම වෙලා මතකත් නැහැ සකර්මක කරගෙන ඉන්නේ සකර්මක නැතිව කරන්නේ නැහැ මේ එකක් නැත්නම් ඒවා පිළිබඳව සංඥාවක් කාර්යයක් වෙන කාලයක් වගේ සිදුවෝම ඒ වාගේ කුතු ස්වාමීන් වහන්සේ කතා කරනවා මේක පිළිබඳව සංඥාවක් කාර්යයක් වෙන කාලයක් එතන ඒකලොත් කින්නක් කාල වෙන්නේ නැහැ මේක පිළිබඳව දුකක් නැහැ ඒක නිසා සිව්වා පිළිබඳව අන්න ප්‍රේම රාග කියලා ගන්නවා. ඒ ආඥාව සම්දේ සත්‍යයේ සම්දේ සත්‍ය පාලනය. දැන් ඒකට විරෝධ මාර්ගයක් අවශ්‍යයි. අර කියන දෙන්නේ මේ බුදු ආගමවල ප්‍රශ්න දෙකක් ගන්න එක විතරයි. ඒක තමයි ඒකට තියෙන සංඥා සුත්‍යයත් ඒකයි. එතනින් කියන සංඥා සමාධියත් ඒකයි. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කියන්නේ. ඒක හේතුව ඒවා දැකලත් නැහැ රැකෙන්නේ රැකින වෙලක් නැහැ රැකින නිස්සේ මාර්ගය ඉතින් බුදුදානන්ද සඳහන් කරනවා යම් ආකාරයකට කාලකුදුත් මේ කොබයි මනසින් රත්යක් වශයෙන් පිළිගන්නවා නම් යම් රූපයක් තියා බැලුවට පස්සේ නැත්නම් යම් රූපයක් මේ හැට අවුෙච්ච ගමන්ම ඒ රූපයේ මේ මාත්‍රෙම නතර කරා දැක්ක දැක්ක බව දන්නවා ඒකත් ద్వාරේ රූපයක් දක්වා කියලා අපි දැනගත්තොත් ඒකත් අදේශකයි. දැක්ක නොදකි වෙච්ච දැනට දකින්න නැති මත්තර දකින්න වෙන්නේ නැති විචාර කරනවා. ඒ කියන්නේ දකින්න රූපයේ පිළිබඳව හොඳට සතිය ලැබිලා තියෙනවා. ඉවර සතිය ලැබෙන නිසා යොමුල් කායන නිසා ඒ ලක්ෂණ පවතිනා වූ රූපයේ විදේ වුණා වූ Tamande ඇහැ විදී ජීවිතේ පහළ වුණා වූ චක්කු විඥානයේ විදී රාගයක් අස්වැන්නයක්වත් එමන මේ වර්තමානයේ දක්ම මෙනෙහි කරමින් ඉන්න රූපයක් නොදැක්ක නොදකින් වෙච්ච දකින් නැති බලන්නේ නැති බලන්න වෙන්නේ නැති රූපයක් හදනවා. කොහොමද මේ දෙක ගන්නවා නම් අලුත් දුක දැකීමේදී ඒ දුක්ඛයි. ඒ වෙන්නේ. අපේ දැකෝ යනවා යම් ආකාරයකට ඒක හඳුනාගත්තේ නැත්නම් ඒක මාර්ගයෙන් කොට ආත්ම දුක්ඛයක් ඇති වෙන්නේ නැත්තේ. නැතේ නේ මේ ආත්ම දුක්ඛයක් ඇති කරගන්න නැත්නම් එතනක් නෑ මාළු දුක්ඛ අතනක් නෑ මේ දෙකමක් නෑ ඔන්න ඔය තමයි ඉන්නේ කියලා කියන්නේ. ඒ සේවංක දුක්ඛ. ඒක නිසා සංස්කරණයක් කරව, ඉනේ ජීවිතය කරව, ආරම්භ කෙනෙක් කටයුතු සෑම වෙලාවෙම අපි හිතා ගන්න ඕනේ අර කියන හතර උපාදාන උපාදාන සම්බන්ධයෙන් බාහිර වෙනවා. උපාදාන ಜಾති හතර කාම උපාදාන සඳහන් කරන ගැටි විච්ච උපාදාන කියලා කියන්නේ. මුත්‍ති වශයෙන් ගන්න ගැතිය සීලබ්බ උපාදාන කියන්නේ වැඩිව ගන්න සිද්ධුත අත්වාද පාදානික කරනවා මම දන්නවා මගේ දැක්ම මේක මමයි දැක්කේ කියනවා වූ අත්වාදය. මේ උපාදාන සඳහ අතර විලායක සිද්ධ වෙනවා දැකපු රූප සඳහා දැකපු වෙච්ච රූප සඳහා දකින්න කියන රූප සඳහා අත්තර ලක්ෂණ දෙක රූප සඳහා. නමුත් අපි දැනෙන දකින්න කියන රූපේ දක්ෂණතාව මෙහෙය කරමින් ඉන්නවා නම් අපි හිත ගන්නවා නම් මගේ ඇහැයි දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒ සිල්ම රූපයක් අතරින් දිනව දක්වනවා කියලා කියන එකතවන ඒ රූපයේ විශේෂ රාග දේශ මොහොන. පහළ නොවන මට්ටමට යොමුමක් පහළ කරනවා නම් ඒ මට්ටයේ කෙලෙස් වෙන්නේ නැහැ. කෙලෙස් ඉතින් ඒ අපි වෙන්නේ ඒ දෙක මැදක් නැහැ ඒක ඒ නිසා මේ මොන ආගමකට මේක අදා ගන්න බැරි වුණත් කියා ගන්න බැරි වුණත් මේක කපන්නේ මේ භාව පටලේ නැත්නම් මෝහ පටල සංස්කාර ගණක් කියලා කියන අපේ මේ කෙලෙස් පටල මෝහ පටල එකම එක මේ ප්‍රඥාවේදී පිටිස්සක් නේ කරන්නේ ඒක දුරෝම සාකච්ඡාකට දීක යන්න ඕන තරම් මේක තවත් තත්ත්වයක් එළියට දාන තමයි ඉන්නේ වහනාදී ඔස්සේ සංගතනාදී උත්තර මානවක අවිලා පොතදාතු බාන ගෝලයක් ඇවිල්ලා බලන්න තමයි තමයි අහනවා සාකච්ඡාව යන්නේ මේ විදිහට. එතකොට උත්තර මානවිකා කියන්නේ මේ දුක බලන්න එපා. මේ මොකක්ද මේ විදිහට දුක හොඳට දැනගන්න. දැක්කනොත් අපි මොනවා නම් බලනවා නම් බලන්න වෙනවා නම් කෙලෙසෙත් බලන්න දෙපයි කියලා අපි විවරයක් කරනවා. ඒකයි දුක්ඛිත කලකන් නරකය අර මුලින් කතාව ගන්න. එතකොට තේරෙනවා මේ වශයෙන් මොකකින් හරි දැකලා කියනවා මේ රූප ඇහි ගැටිලා ගැටෙනවත් එක්කම අනිවාර්ය උපාදාන සංකාර දෙනවා. එහෙමනම් කරන්නේ බලන්න කිව්වේ. කනට ගැටුනොත් මේ රාග ද්වේෂම කරනාමයකදී ඕනම හිතකේ ඒක උපාදාන බාර කරනවා. ඒ නිසා දස්සනාහයින් එකයි. ඒක අපි කරන්නේ රූප නොකල දස්සනාහ මේ ජීවිත අයට නාහයට වෙන දේවල් අත්දැකීම් නැතුයි. කියන්නේ බොහෝම දෙවි මේ ආසදන් දුෂ්කර කියන්නේ ඕකේ ඕකම නිකන් ඊර ඔක්කොම නිවන් දැකලා ඒ වගේ මේ කතා කරන්න බැරි මිනිස්සු ඔක්කොම එහෙනම් නිවන් දැකලා අදපයි අන්තභාගයේ තියෙන අන්තභාගය නිවන් දැකලා එංගොඳුන් කවදාකවත් මේ ජාතියන් දෙකා රූප දෙකට ප්‍රශ්නයක් නැහැ අර මන්ට ඔරු නේද ප්‍රතිඋ අනන්තර වැලියෙන් පොළොව ගා ගන්නවා වගේ පොළොව උදියා ගන්න මොකද එතන තේරෙනවා දෙන්නේ. එදා රූප බලන්නේ නැතිව කරන මේ සීලබ්බත කරාමාදී සුදු අහකුවන්නට කරන්නේ. දුක බැරි දුකයි ඉඳලා බලන්නේ නැතුව ගැටීමක් නැතුව ස්පර්ශයක් පහළ වෙනකොට කාදා වේදනාවක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාවක් ප්‍රඥාවක් සංස්කාරයක් නැත්නම් නිවනක් ලබන්නේ. ඒක අනිවාර්යම ස්පර්ශයක්. මේ සාකොක්ක වෙලක් නැහැ. මෙතන බලන්න නැතු රූප අන්ධකාර සඳහන් කරන්නේ. ඒ විදිහට කොක්ක කාලදී මහරතනවා කිය ඇත්ත ඇත්තටම අන්තිමේ හැදිරියක් ඒක. ඉතල සියුම් අපිට කපන්න කියලා ඒක රස්ති පිළිවිලින් බඩ කැල්ලක් කපන්න වගේ මොනවද අපි දෙක දෙන්නේ මොකක්ද ඇත්ත පිළිවිල හැදිරියක්. ඇත්තට ඒක දැනගන්න අන්තිමේ ඒක අපි සාකච්ඡා කරන සාකච්ඡා මෙච්චර පින් කරපු දේ ඇත් ලැබේවා ඇත් ලැබේවා කියලා මට ලබාගත් ඇස් එක තියාන මේ කුසිට හැදේ වාක්‍ය කරන සාකච්ඡා. කියන්නේ කොහේ හරි කරගන්න. මම වරතරක් කියන්නවා කිව්වොත් ඒ වගේම තමයි මේ වගේ මනක් කාණ්ඩ ඉස්සල්ලා අපිට වුණා නම් කියපු දේ නරකයි. නාගෝවේ නපුර කාරවලේ නාරකම් වෙනවා. මොකද එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ අත්‍යතුව අධ්‍යයනයේ හැදෙන්නේ කියන්නේ. ඉලක්කනක ගැවෙන්නේ නැති මේ මුලේතර භාගය ගන්න නගරක උනත් සතු කරකට යනවා. මිනිසුන්ගේ වාහනවලින් හදබදයක් නැතරේ. මිලා ඒ දීලා තියෙන මාර්ග සංඥා කරන අනුව ටික ටික ටික ටික තාම අඩු වේගෙන් කාගරි අත උරුවක් ඇතුව යන්න පුළුවන්. ඒ වෙලාවේදී මේ වුණ කරත් කියන්නේ යක්ෂරේ මුවන් තරම් අඩු වේගෙකින් යන්න පුළුවන් නම් දැනගත්ත ගමන් යන ඔක්කොම අතුවේක තමයි යන්නේ ඉස්සරට යන්න තමයි හැටේ පාගන තමයි නමුත් උණු කරන එක ගැන සිදුවා කරන අඩුවේදී පළවෙනි ගියර ගේම සිදුවා කරන ගියේ ඉතින්දල දෙවෙනි ගියර කරනවා දෙවෙනි ගියරේ සිදුවා කරන් ගිහින් වාහනේ පුරුදුනකොට දෙවෙනි ගියරේ සීලේක පස්සේ ඊට පස්සේ තමයි ආගෞදිය පස්සට වණක් කරන සුබෝම හිමීට මාන ගාන පුරුදුනකොට යන්න යන ගමනක් කියනවා මාත් කියනවා ඒක කොහොමද පුදුම කරන්නේ ඒකයි ගන්න අන්න ඒ වගේ තමයි අපි අනුදිනාසේ අය මන ඉදමි කලින් කියන්නේ වැඩ පිළිවෙල ওই විතර නුවර කොළඹ වගේ නගරික තාමත්ම අනුසීගේ ජනාකීල වාහන වලින් තාමත්ම ආනක මන්තන්දියක් ඒ මන්තන්දියේ ඉඳිවලා සිත්ති විස්තරක් කියන විදිහට නැත්නම් හත්තක් අන්දේ මුදියේ අපි මේ වෙලාවට වෙනක අඩු වාහන අඩු දැනකට යනවා. එතන අපි මේ විශාල වශයෙන් රංග ශාලාවක් නෝ. ඒකට විශ්වවිද්‍යාල ගණකෙන් තමයි ඔය දෙන්නා. අපි ශුන්‍යාගාරෝ ඒක මොනකටද ආරම්භ කරන්නේ. ආරම්භය කරලා ලෝක නැසෙයි කියන එක බලාපොරොත්තු වගේ දෙන දුක් කවදාකවත් ගැටුම් දුන්නම වෙනවා කියනවා. එනිසා ඒ රූප ඒවා එක්ක ගැහුවට ඒවා අපිට ප්‍රතික්‍රියා නොකරන ගැතිය නිසා ඒවා මල රූප අවිඥානික රූප අන්නේ අවිඥානික රූප විෂයේ නම් අපේ අර ගෙදරවල ගෙනාව කිසි ගැතිය අනුව සම්ම ප්‍රබලමක වේවා නොවේවා හොඳයි නරකයි ආදි වශයෙන් මේ උපාදානයේ තියෙනා සංකල්ප පහයි එනිසා වහා මේ වල ප්‍රතික්‍රියා කළ යුතුද කුලියක් කරන්න පෙළෙන ගැතියක් නෑ මොකද අපි කුලියුම් කියලා කියනවා මේ කරන්නේ ඒ වගේ මේ ගැස්කල් අපි ඉතිරේ පැනලා ඕකම දැක්ක මට මොකක් කෙරුවේ නෑ කියලා හැකට පයින් ගැතියක් ඒක නිසායි මේ වගේ අර පාදාන පහල් නොදීන පිළිස රූප ඇහ චක්කු විඥාන කියන ආරම්භන ద్వාර අදුක කටකෙදී තුනේ පුළුවන් තරම් ශක්ති ద్వාරයේ දෙවිදුක මෙලී කරලා කටයුතු කරන්න උත්පන්න දුරු කරන්නට යනවා. උත්පන්න දුරු දෙන්නේ අපි අර ප්‍රාදානානු යන්ත්‍රයක් අපි ක්‍රියාත්මක කරන ඒකෙත් ඇතුළ ඒකයි අපිට ඇතුළ ආය අර දුරු අපේ සංකායයේ නෝරකට. ඒක නොවෙන්න නම් ඒ අතු වේග ඇති කරගෙන ඉන්න බලනකොට දක්න දක්න වෙන්නේ. අහනකොට අහනවා යහනවා කියලා මෙනෙහි කරනවා. ආනපත් ඉස්තිගතත් යෝගත් යතපන්නේ වගේ සීටි කරනකොට කර්මයට වඩින්ද ගොරෝසුද සීන්ද බලන්න යනවා. බැලුවොත් ඒක සීලකට. ඒකට කියනවා සුදේශකපත් කපයි. වලන් ඇතුළත් සුදලකට. ඊගාට මොකේ කියලා කියනවා ආදිත්‍යින් කරේ කියන මේ තුනේ එක්ක සුත මුත කියලාම වටිනා සාහසිකින් වැඩ කරන එක තමයි මේ ඇයි ඇයි කොහොමද සුත්තමයි ඊගාවට ගන්න ඊගාට ගන්න ඊගාට සුද්ධාට එන්න අර වාහනේ යනකොට ගියර හතරේ තුන ගියරින් පටන් අර ගන්නවා වගේ වඩාම ප්‍රකට ගොරෝසුන දෙයක් පටන් ගන්නවා වගේ සර්වඥාන්තයේ මේ භාවනා පටන් ගන්න පායක් වාරේ පායක් ගන්නවා එනිසා විපස්සනාවේ මේ ප්‍රධාන ආදර්ශ කාර්යයක් කියන්නේ වතාපාකට විපස්සනාදී විශේෂය යමක් ප්‍රකටද එතනින් විපස්සනාට වැටෙනවා. ඒ වැට අරගෙන එහි තියෙනා වූ මේක ద్వාරයේ මේක ආරම්භනේ මේ ඊපන්දේ ආදි වශයෙන් බලන් බලන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් ගන්න ඉතින් ටිකක් සංක්‍රියාත්මක වෙනා වූ ජීවකාරක අතර දුවා විඥානයේ පාලවිදු ඒ අතරේමයි අනිත්‍යදී සීක්‍රේතිය. ඥානයේ ගලක් වදිනකොට පහළ වෙනා වූ ඒ ඥාන විඥානයේ වැඩ පිළිවෙලක් සමීකරණය ඒකමයි කරන වැඩ පිළිවෙල නිසා. ඊටෝ කීකේ කියලා අනිත් අධ්‍යයක් කරනකොට අතුන්තුම වේගයේදී ඉන්නේ සෑම තැනකදීම ස්කන්ධ පවතිනවා. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, ඥාන ස්කන්ධ, සංස්කාර ස්කන්ධ පවතින ඉතුලා. ඒ මැත්තේ ඇති වෙනවා මේ උපාදාන කොට තමයි අපි කියන්නේ උපාදී භාවය. ඒක නිසා ඒක දැනගන්නවා මේ චිත්තක්ෂණයේම යම් ආකාරයකට අර පාලක පුදු ස්වාමීන් වහන්සේ කිව්වාගේ දැකපු නැති දකින්න මේ නැති බලන්න බලන්න නැති බලන්න වෙන්නේ නැති ආදී රූප වල දෙල් සිදුවන්න ඔය අභිධර්මයේ කියන සාර්ථකයක් කතා කරනවා නම් දැනීමකින් කර බලන දෙයක් කියනවා නම් ඉතින් ඉතින් කියන සිද්ධාන්තය එනිසා දැකීම සහ බැලීම කියන කටයුතු චක්කු විඥානය තාක්කල් තමයි මේ චක්කු විඥානෙට ප්‍රභාවයක් ඇති තාක්කල් තමයි දුක්ඛයයි වෙන්නේ දුක ඇති තාක්කල් තමයි චක්කු විඥානය චක්කු ප්‍රභාවය දුක්ඛයට උන්වහන්සේගේ මේ රූප නැතුවත් නෙවෙයි නැත්නම් චක්කු ප්‍රකාශය නැතුවත් නෙවෙයි චක්කු විඥානය නැතුවත් නෙවෙයි නමුත් මේ චක්කු ප්‍රකාශයේට රූපාරමණය කියන වචන කොට නැත්නම් එතනදීම තේරෙනවා ඒක ඇදෙන සිග්නල්. ඒක ආකාරය ඒක අනිත්‍ය දුකයි අනාත්මයි ඒක පවතින්නේ සතරක ආකාරයකට. එමෙ තේරු දෙවිවා මත වේවා වශයෙන් අර රූප ඉස්තිරෝ වාදිනා වූ ලෝකේ සදාකාලික වාදිනා මේ රූප කියන ආදී වශයෙන් ගලිලා කරනවා. අනිවාර්යයෙන්ම අනිත්‍ය කනාත්මයයි විශේෂයෙන්ම මගේ සත්‍යතාවය අනිත්‍ය කනාත්මයයි ඒකට ඒක දිහාට බලන්නේ. ඒක දිහා නැත්තම් අපිට කිව්වනවාට අන්ධයාගේ උපමාව ගන්න වෙනම් බලන්න නැති ඉස්සරහකල් හරි. ඒක තමයි තියෙන්නේ. ඉතින්සායේ එන්නේ ඇහැට කනට ආවේග කරන ශරීරයට අරමුණ එන්නේ කර්මානි රූපය වෙන කල්ලා ඉල කරන දෙයක්. ඒක හොයාගෙන යන්නත් එපා. නමුත් ඒකදී සාමාන්‍ය පොඩි වාසිය දෙනවා මේ වාසිය තමයි හරි විවහාරය ඇත්තට තේරුම් ගන්න දෙයක්. මතරන් ගැඹුරක් මේක තියෙනවා කියලා වැටහෙන්න නම් කල්පනා කරනවා. ඒවා චක්කවාදීගේ දෙන්නේ රූප වෙනව තව දෙනවා කියලා ගත්තොත් ඒක අවසාකත් වෙනවා. රූපයෙන් වෙන්නේ වෙනම චක්කවාදයක් කියලා කියනවා කියලා ගත්තොත් අවසාකත් වෙනවා. මේ විදිහට රූප ඇති නිසයි චක්කු විඥාන කියන්නේ කොළහෙන්නේ කුපිත වෙන්නේ ඒ කුපිත වෙන ගතිය නිසාමයි රූප ඇවිල්ලා ඒක වගේ මෙන්න මේ ප්‍රතිස්කම ධර්මයේ නැගීම තමයි සාතකාණ්ඩයේ සිද්ධ වෙන්නේ යෝගාවචරයට දක්ෂින වේලාවක් පාදා දැකීම මෙහි කරගෙනවා නම් එන්නේ සිත් අතර කල්පනා කරනවා ඔක්කොම දැක ගන්න ඕන කිසිම කතාවක් නැහැ මොකද විශ්වාස පිළිවෙල කරනවනේ ඒ වෙලාවේ ප්‍රශ්නලා දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒක කල්පනා කරනවා වෙනකොට මම දැන් දැකගෙන ඉන්නවා කියලා දැකලා නැහැ. අහමින් ඉන්නවා කියලා ඒ වෙන එක. එතකොට පාළි බුදු ස්වාමීන් වහන්සේ අවකාශ නැතික දැක්කේ නැති අපින් දෙලෙත් බලන්නේ නැති කලින් බලන්න වෙන්නේ නැති රූපයක් වඩපත් කරන මේ ඇත්තම නු දෙන්නේ. ඒකට සංඥා දේශනා කරන වෙනකක් කරනවා. සාධාරණ කාරණා වෙනකක් කරනවා. එකක් වෙනවා. ඉන්නේ උපාදාන කරන්න දෙනවා. ඒකද ඊගාවට යන්න හදන්නේ විදිහට වෙනකොට ළඟදී කප්පියක් කියලා කිව්ව කියන්නේ නිදුක්යක් ආවෝ සෑම විදිහට මේක මේක කියලා කියනවා උපාදාන සම්බන්ධ දුක්ඛ උපාදානයේ අත්‍යවශ්‍යක තමයි ඒ සම්බන්ධ දුක්ඛ ඒක නිසා මෙතන යම් උදාමනකට මතක් කරලා මොකක්ද කියනවා ඉතින් මොනවාරකේ මේක තේරුම් ගන්න ආරම්භ කරනවා. මේ වගේ තුනම